සසරින් නිවනට. එහෙමනම් අදත් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඔයත් දන්නවා නම් දේශනා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග මෙච්චර කල් අපි නොමග ගියේ. ඒ නොමග ගිය නිසා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණේ හා අවිද්‍යාව අවසන් කරගන්න බැරි වුණේ. අපට අවශ්‍ය කරන්නේ ධර්මතා දෙකක්. ඒ තමයි අවිද්‍යාව සහ මුලින් අවසන් කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අවිද්‍යාව සහ මුලින්ම අවසන් වෙන්නේ අරිහත්ත්වයේදී. එතකන් තියෙනවා. සෝවන්නච්ච පුච්චලයටත් තියෙනවා. සක්‍රුදාගාමි පුච්චලයටත් තියෙනවා. අනාගාමි පුච්චලයටත් තියෙනවා. අරිහත්ත්වයට ගියාට පස්සේ තමයි අවිද්‍යාව සහ මුලින්ම අවසන් වෙන්නේ හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා සෝවාන් මාර්ගය සෝවාන් ඵලයේදී. එහෙනම් මග නොමග. ତර මේ දෙක අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ අවිද්‍යාව සාමුලින් අවසන් වෙන්න ඕනේ. අවිද්‍යාව අවසන් වෙනකොට තව ධර්මතාවයක් අවසන් වෙනවා. ඒ තමයි තෘෂ්ණාව. මේ අවිද්‍යා තණ්හා දෙක අවසන් වෙනකොට ඔක නාම ධර්ම දෙකක් නාම ධර්ම දෙක සිතින් සාමුලින් අවසන් වෙනකොට 1500ක් කෙලෙසුත් අවසන් වෙනවා. ආයිෂිත කෙලෙසන්නේ. ආය අපිරිසිදු වෙන්නේ. ආයි දුෂ්‍ය වෙන්නේ. එහෙනම් අපි සෑම කෙනෙක්ම නිරන්තරයෙන් සීහා මන අනුවන අපි මීට කලින් පැහැදිලි කරලා දීලා තිනවා මේ ධර්මතා දෙක මොහතකටවත් මනසින් අයින් කරන්න එපා. අයින් කළොත් ඇතුළ වෙන්නේ කෙලෙස්. සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා. සතිය හා යෝනිසෝ මනසිකාරය තමයි මේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම අරගෙන ගිහිල්ලා අරිහත්ත්වයටම පත් කරන්නේ අවිද්‍යාව සහමුලින් අවසන් කරන්නටත් නියත වශයෙන්ම උපකාර කරන්නේ උදව් කරන්නේ මේ ධර්මතා දෙකයි. සතිය හා යෝනිසෝ මනසිකාරය. සතිය කිව්වේ සිහියට. ඒක සම්මා සතිය. යෝනිසෝ මානසිකාරයේ කිය මන අනුවන. මේ ධර්මතා දෙක සිතින් බැහැර කරන්න එපා. බැහැර කෙවුවොත්, කෙරුවොත් අපි මෙච්චර කාල බැහැර කළා. ඒ බැහැර කරපු නිසා තමයි අපිට නිවන් දකින්න බැරි වුනේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුනේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නාම රූප දෙකක් තියෙන කියන එක දන්නවනේ දැන් හොඳට නාම රූප දෙකකින් බැහැරව කිසි දෙයක් නැහැ කියන එක දැන් ඔයත් හොඳට දන්නවා. ඒ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ විතරක් නෙමෙයි හොඳට ධර්ම දේශනා ශ්‍රවණය කරලා අහලා ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒ පිළිබඳව විමසලා දැන් හොඳටම දන්නා නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. දැන් නාම රූප දෙක තම තමන්ගේ සිතුවිලි විසින් නිර්මාණය කළා කියන එක පැහැදිලිද? මේ ලෝකයේ තියෙන මේ සියලුම දේවල් මිනිස් සිතුවිලි විසින් නිර්මාණය කරපුවා. ඉන්දි කට්ටේ ඉඳලා හඳට යන රොකට් එක දක්වාම මිනිස් සිතුවිලි වලින් නිර්මාණය කරපුවා නෙමෙයිද? ඔව්. ඒ සඳහා උපයෝගී කරගත්ත ධර්මතා මොනවාද? බාහිරින් ගත්ත අමුද්‍රව්‍ය. පෘථිවියෙන් ලබාගත් අමුද්‍රව්‍ය. ඉදිකට්ට නිෂ්පාදනය කරන්න. ඒක මිනිස් සිතුවිල්ලක්. මිනිසාගේ සිතේ නිර්මාණයක් නෙමෙයිද? එතන ඉඳලා මේ අපි පරිහරණය කරන මේ සියලුම භෞතික වස්තුන් හඳට යන රොකට් එක අභ්‍යවකාශයට යන අඟහරු ලෝකෙට යන මේ රොකට් එක දක්වාම මිනිසාගේ සිතුවිලි විසින් නෙමෙයිද නිර්මාණය කළේ. ඇයි එහෙනම් මේ තමාගේ අධ්‍යාත්මික කය හා අධ්‍යාත්මික සිතුවිලි ඇයි මේ සිතුවිලි විසින්ම නිර්මාණය කළා කියන එක දකින්නේ නැත්තේ? මේ බණ කියන මමත් ඔය වාඩි වෙලා ඉන්න සියලුම දෙනා ලක්වාසී ලෝකවාසීන් මේ විශ්වයේ ජීවත් වෙනවා නම් යම් සත්ත්ව ප්‍රජාවක් ඒ සියලුම සත්ත්ව ප්‍රජාවන් මිනිසාගේ සිතුවිලි විසින් නිර්මාණය කරේ මොනවාද ඒ සිතුවිලි? කර්ම නැද්ද? එහෙනම් මේ භෞතික ලෝකේ සියලුම දේවලුත් මිනිස් සිතුවිලි විසින් නිර්මාණය කළා කියලා පිළිගන්නවද නැද්ද? පිළිගන්න අනිවාර්යෙන් පිළිගන්න වෙනවා. දිකට්ටේ ඉඳලා ග්‍රහලෝක තරණය කරන අතිශය ඊ타ත්ම දර්ශනීය ඊ타ත්ම විසිතුරු හිතාගන්න බැරි විස්මය ජනක දේවල් නිර්මාණය කළේ මිනිස් සිතුවිලි නෙමෙයිද? එහෙනම් වාඩි වෙලා බණ කියන මමත් එහෙමයි. බණහන සියලු දෙනාත් එහෙමයි. තම තමන්ගේ සිතුවිලි විසින් නෙමෙයිද ওই පහම නිර්මාණය කළේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ওই පහම නිර්මාණය කරේ මිනිස් සිතුවිලි. ඒ මොනවාද සිතුවිලි? ඒවට තමයි කෙලස් කිව්වේ. එහෙනම් මේ නිර්මාණය හොඳ නෑ කියන එක. මේ නාම රූප දෙකේ ක්‍රියාව හොඳ නෑ කියන එක දැන් තේරිලා තියෙනවා. අවබෝධ වෙලා තියෙනවා. වැටහිලා තියෙනවා. ඒතර තම තමන් විසින්ම මේක නිර්මාණය කරගත්තා කිව්වොත් පිළිගන්නවද? පිළිගන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඒතර තම තමන්ගේ සිතුවිලි. එහෙනම් අර භෞතික ලෝකේ ඒ දිකටුවේ ඉඳලා රොකට් එක දක්වා සියලුම දේවල් ලබාගත්තේ පෘථිවියේ තියෙන තද ගතිය. පෘථිවියෙන් ලබාගත් දේවල් නෙමෙයිද? ඒ සෑම දෙයක්ම හැදුවේ. එතන තද ගතිය තිබ්බේ නැද්ද? දියර ගතිය නැද්ද එතන? උණුසුම නැද්ද? වායුව නැද්ද? එහෙනම් මේ ධර්මයේ රූපස්කන්ධයට වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා සිතුවිලිත් එක්ක සම්බන්ධ. මේ රූපස්කන්ධයට අයිති සියලුම දේවල් එහෙනම් අධ්‍යාත්මික තදගතියත් බාහිර තදගතියත් දෙකම එකයි. පටවි ධාතුව. අධ්‍යාත්මික ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවත් දෙකම එකයි. අධ්‍යාත්මික උණුසුම බාහිර උණුසුම දෙකම එකයි. අධ්‍යාත්මික වායෝ ධාතුව හා බාහිර වායෝ ධාතුව දෙකම එකයි. නිර්මාණය කළා. සකස් කළා. එතකොට දැන් මේ සකස් කළ හැඩ වෙනස්නේ. දැන් අර මේ භෞතික ලෝකේ තියෙන මේ සියලුම දේවලුත් එක එක හැඩ නේද තියෙන්නේ. එක එක ස්වභාවයෙන් නේද නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් ඒකම නෙමෙයිද මේ ශරීරය නිර්මාණය කරලා තියෙන්නේ. ඒකනේ එක එක හැඩයන් තියෙන. මිනිස් සිරුර වුණාට විවිධාකාරයක් නැද්ද? එහෙනම් ඒ සියලු විවිධාකාරයන්, ඒ සියලු හැඩතල, ඒ සියලු නිර්මාණ මහ භූතයන්ගේ විකාර ස්වභාවයක් කියන එක අවබෝධද? භූතයන්ගේ විකාරයක් ඔය තියෙන්නේ. ඔකට තමයි වැලිලා ඉන්නේ. භූතයන්ගේ විකාර ස්වභාවයක් තියෙනවා. මේ සියලුම ඇහැට පේන සියලුම රූප, කනට ඇහෙන සියලුම ශබ්ද, නාසයට දැනෙන සියලුම ගඳ සුවඳ, දිවට දැනෙන සියලුම රස හා ශරීරයට දැනෙන සියලුම පහස භූතයන්ගේ විකාරයක්. මහ භූත හතර විකාරයක්. එහෙනම් අධ්‍යාත්මයේ හිසේ ඉඳලා පාදාන්තය දක්වාත් මේ සියලුම භූතයන්ගේ විකාරයක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ විකාරයට පමුණවන්න අපේ මනස නෙමෙයිද මුල්ුණේ? මනස තුල ගොඩනැගිච්ච සිතුවිලි වල ස්වභාවයන් ඒවට කිව්වා කර්ම. කර්ම කිය චේතනා. එහෙනම් චේතනා විසින් නිර්මාණය කළා. අසකනනාසය දිව ශරීරය සිත සියලුම දේවල් නිර්මාණය කළේ. හැබැයි අසකනනාසය දිව ශරීරය කියන ඒවා බාහිර වස්තුන් එක්ක සම්බන්ධයි. සිත කියන එක හැබැයි මේ පහම හේතුන්ගෙන් හටගන්නේ. ඇස කන නාසය දිව ශරීරය සිත කියන ධර්මතාවය හයයි මේ හයම හටගන්නේ හේතුන්ගේ එහෙනම් අපිට අවබෝධ කරගන්න ඕනේ චතුරාර්ය සත්‍යය. ඔව්. ඒතර චතුර් කියන්නේ හතරයි. ආර්ය කියන්නේ තාමත්ම නිවැරදි. සත්‍ය කියන්නේ ඇත්ත. දැන් අවිද්‍යාවෙන් මිදෙන්නත් ඕනේ. දැන් අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුක පිළිබඳව නුවණ. දුකට හේතුව පිළිබඳව නුවණ. දුක නැති කිරීම පිළිබඳව නුවණ. නැති කිරීමේ මාර්ගය පිළිබඳව නුවණ. පෙර භවය පිළිබඳව නුවණ. අනාගත භවය පිළිබඳව නුවණ. පෙර භවය හා අනාගත භවය පිළිබඳව දෙකම පිළිබඳව ඥානය හෙවත් නුවණ. නිවැරදිවම හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් පිළිබඳව නිවැරදි නුවණ මෙයාටට කියනවා. මෙයාට අවබෝධයට කියනවා විද්‍යාව. එයාට නොදන්න තාකල් අවිද්‍යාව. එහෙනම් අපි එක ධර්මතාවයක් අරන් පරීක්ෂා කරලා බලනවා. මේක චතුරාර්ය සත්‍යයට ඇතුළත්ද? මේක අවිද්‍යාව තුලද අපේ මනස තාම තියෙන්නේ එහෙම නැත්නම් විද්‍යාව තුලද? දැන් අපට අවශ්‍ය කරන්නේ විද්‍යාවනේ. අවිද්‍යාව තියෙනවනේ. අවශ්‍ය කරන්නේ විද්‍යාව නැත්te විද්‍යාවනේ. එහෙනම් විද්‍යාව කියන්නේ දුක පිළිබඳව නුවණ. දැන් අපි ගම් එකම එකම ධර්මතාවයක් අපි ගන්නවා ශරීරෙම ගමුකෝ හොඳට තේරෙනවනේ ශරීරය ගත්තාම. දැන් මේ ශරීරය දුකට අයිති කියලා කියන්නේ මේක ෂණයක් ෂණයක් ෂණයක් පාසා හට ගන්නවා. ෂණයක් ෂණයක් ෂණයක් පාසා හට ගන්නවා. ඒ ෂණයක් ෂණයක් පාසා හටගන්නේ ශරීරයක් නෙමෙයි. අර භූතයන්ගේ විකාර ස්වභාවයයි. තේරෙනවද කියන්නේ? ශරීරයක් නෑ මේකේ. ශරීරයක් තියෙනවා කියලා ගත්තොත් ආත්ම දිට්ඨියට වැටෙනවා. ශරීරයක් තියෙනවා කියලා ගත්තොත්. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නාම රූප දෙකක් තියෙනවා. ශරීරය කියලා අපි හදාගත්තේ වැරදි සිතුවිල්ලක්. එහෙනම් ඒ සතර මහා භූතයන්ගේ තියෙන විකාර ස්වභාවය නිවැරදිව අවබෝධ කරගත්තොත් එතකොට අපට පේනවා ඒ භූතයන් කරන විකාරය මොකක්ද කියලා. මොකද්ද කරන විකාරය? ඇති වෙන සෙනෙන් නැති වෙනවා නැති වෙන සෙනෙන් ඇති වෙනවා. තේරෙනවද කියපේ? හට ගන්න සනේ බින්දෙනවා බින්දෙන සනේ හට ගන්නවා. හටගන්නේ ශරීරයක් නෙමෙයි. ශරීරයක් කියලා හිතාගෙන ඉන්න තාක්කල් ආත්ම දිට්ඨියට වැටෙනවා. ආත්ම දිට්ඨිය තුල සිත හිර වෙලා ඉන්න තාක්කල් සෝවාන් වෙන්න බෑ. ආත්මේ ආත්ම සංකල්පේ. ඒක 20 ආකාරයකට බෙදුවා බුදුරජාණන් වහන්සේ මේ 20 ආකාර ආත්ම දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය. එහෙනම් ශරීරයක් කියලා හිතනකොටම ආත්මයට වැටලා ඉවරයි. ශරීරයක් නැහැ කියන එක හරියටම ප්‍රත්‍යක්ෂ නම් ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ඒතර ආත්ම දිට්ඨිය අයින් වෙන්න නම් හේතු ප්‍රත්‍ය දකින්න ඕනේ. හේතුන්ගෙන් හට ගන්නවා කියන එක. අනිත් කාරණය තමයි නාම රූප දෙකම තමාගේ වශයේ පවත්වන්න බැරි බව අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි එකෙන් ශරීරය ගත්තාම රූපයටනේ ඇයිති. එතකොට රූපය තමාගේ වශයේ පවත්වන්න පුළුවන්ද? බැහැ කියලා ඒක ඒක සිතට ස්ථාවර වෙන්න ඕනේ, සහතික වෙන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එතකොට ඇතිවන සණයෙන් නැති වෙනවා නැතිවන සණයෙන් ඇති වෙනවා. මෙන්න මේ ධර්මතාවය තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් තමන්ට පැහැදිලිවම පේනවා ආත්මයක් නැහැ කියන එක. ආත්මයක් නැහැ කියන එක සිතට ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනේ සෝවන් වෙන්න. නැත්නම් සෝවන් වෙන්න බෑ. ආත්ම සංකල්ප. ඒ කියන්නේ මම මගේ මට අයිති මගේ ආත්මය. දැන් මගේ දැන් මෙච්චර කල් නොමගෙන යාවේ. දැන් එන්න ඕනේ මගට. මග්ගම් මග්ග ඥාන නුවණින් දර්ශනය දකිනවා. විසුද්ධි පිරිසිදුවම දකිනවා. එහෙනම් ශරීරය කියන්නේ බහා භූතයන්ගේ විකාර ස්වභාවයනේ. ඒතර විකාර ස්වභාවය ඇතිවන සැනෙන් නැති වෙනව නැතිවන සැනෙන් ඇති වෙනවද? කොහොමද වෙන්නේ? ඒකට තමයි ඉතින් අපි මේක නැවත නැවත කියන්නේ මේක හිතට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන නිසා අනිත් කාරණය තමයි මේ බණ කොච්චර ඇහුවත් මේක ප්‍රායෝගිකව තම තමන් හොඳට කල්පනා කරලා නුවණින් විමසලා පරීක්ෂා කරලා තමන්ම මේක තීරණය කරගන්න ඕනේ හරි මේක හරි ඒ තාක්කල් ආත්ම දිට්ඨිය බැහැර වෙන්නේ ආත්ම දිට්ඨිය බැහැර වෙනකොට තව ලක්ෂණයක් අතිශය ප්‍රකට වෙනවා ඒ ලක්ෂණය ප්‍රකට වෙනකොට තමයි ආත්ම දිට්ඨිය බැහැර වෙන්නේ. ඒ මොකක්ද? අනාත්ම ලක්ෂණය. අනාත්මයි කිව්වේ. අනාත්මයි කියලා කියන්නේ <clears throat> තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ආත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් ස්ථීර. ඒතර අනාත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියන එක දකින්න ඕනේ. ඒ කියන්නේ උපකාරයට අනුව සිදුවීම දකින්න ඕනේ. ඒක එක පැත්තක්. අනිත් කාරණය තමයි උත්සාහයක් නැතුව සිදුවෙන බව දකින්න ඕනේ. උත්සාහයක් නැහැ මේ කිසිම දෙයක් හදන්න. දැන් අවිද්‍යාව හැව විද්‍යාව උත්සාහයෙන් හදන එකක්ද? නැහැ. හදන්න බෑ. විද්‍යාවට ප්‍රත්‍ය වෙන ධර්මය තමයි දුක්ඛේ ඥානං. දුක පිළිබඳව නුවණ ප්‍රත්‍ය වෙනවා විද්‍යාවට. දුක්ඛේ අඥානං දුක පිළිබඳව අනුවණකම ප්‍රත්‍ය වෙනවා විද්‍යාවට. තේරෙනවද? ධර්මයේ ගැඹිරයි. ගැඹුරුයි. හැබැයි විමසන්ට ඕනේ. නුවණින් විමසන්ට ඕනේ. විමසන්ට විමසන්ට විමසන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙම නැතුව තේරෙන්නේ මේක. කොච්චර කිව්වත් අපිට සූත්‍ර 21014 21000ම දිග අරින්න පුළුවන්. අභිධර්මයේ කාට 42000 තියෙන 42000ම කියන්න පුළුවන්. හැබැයි මේ බණ අහන අය මේක තමන් විසඳ ගන්න ඕනේ. ඒ සඳහා තමන්ගේ මනස මෙහෙවන්න ඕනේ. තමන්ගේ සිත මෙහෙවන්න ඕනේ. මේ සිතේ ඇතිවන ස්වභාවයක් තමයි අවිද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ සිතේ ඇතිවන ස්වභාවයක්. එහෙනම් විද්‍යාව නිකන් උපදවන ධර්මයක් නෙමෙයි. දුක පිළිබඳව නුවණ ආවද විද්‍යාවට ප්‍රත්‍යයයි. ඒ ගැන අවබෝධයට. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මේක අවබෝධ වෙන්න ඕනේ. එහෙනම් දුක පිළිබඳව තේරෙන්නේ නැත්තම් අවබෝධ වෙන්නේ නැත්තම් සිත විද්‍යාවයි. දුක පිළිබඳව නුවණ ඥාණය පැහැදිලි. එතකොට ඒක ඕන කෙනෙකුට තේරෙනවා හටගැන්ම දුකක් කියන එක. ජාතිය දුකයිනේ. මේ ආපු හින්දානේ මේ ඔක්කොම දුක්. ඉපදුන්නේ නැත්නම් කිසි දුකක් නැහැනේ. එහෙනම් එතනම දුක පටන් ගත්තා කියලා තේරෙන්න ඕනේ. ජාති දුක්ඛය හටගත්තා. එහෙනම් ඇති වෙනසනේ නැති වෙනව නැති වෙනසනේ ඇති වෙනව නම් හට ගන්නකොටම දුකයි. ඒ තමයි දුක්ඛේ ඥානං කියන්නේ. දැන් ඇති වෙනසනේ නැති වෙනවනේ. ඒ චිත්තක්ෂණ 17යි ආයස. ශරීරයේ තියෙන සියලුම කොටස් වලට ආයස කොච්චරද? චිත්තක්ෂණ 17යි. ඒතර චිතක්ෂණ 17ක් කියන්නේ ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයයි. තේරෙනවද කියන එක? එතකොට හටගන්නේ කොහොමද? ඇතිවන ශනේ නැති වෙනවා. එතකොට ඇති වෙන්නේ ඇති වෙන්නේ කම්මචිත්ත ඍතු ආහාර. කර්මයෙන් නිරන්තරයෙන් අහලා තියෙනවනේ හොඳට. මේ ශරීරයේ සියලුම කොටස් කර්මයෙන් නිරන්තරයෙන් නිපදවනවා. ප්‍රත්‍ය වෙනවා. නිපදවන කියන්නේ යාට නිපදවන ශක්තිය නැහැ ප්‍රත්‍යයයි. උපකාර කරනවා. සිතේ පැවැත්ම උපකාර කරනවා. සීත උෂ්ණ දෙක උපකාර කරනවා ගන්න ආහාරය උපකාර කරනවා. ප්‍රත්‍ය හතරක් දකින්නවද? තියෙනවද නැද්ද? ඒ ප්‍රත්‍ය හතරේ ස්වභාවය අනුව නේද මේකේ අර භූතයන්ගේ විකාරය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක තමයි අර යම් කිසි කෙනෙකුට අවුරුදු 25යි 30යි යාට කැන්සර් එකක්. අවුරුදු 80යි 90යි ස්වභාවික මරණයක් කවදාවත් කැන්සර් එකක් නෑ. heart attack නෑ. තියනව නේද? bypass කරලා නෑ. වකුගඩු නරක් වෙලා නෑ. අක්මාව ඉදිමිලා නෑ. එහෙමයි ඉන්නවද? එතකොට නිරෝගියත් ඉන්නවා රෝගියත් ඉන්නවා. දැන් මේක කවුද හදන්නේ? තම තමන්ගේ වරදවාගත් සිතුවිලි කියන කාරණය දැන් පැහැදිලිද? මං කියවනේ මේ භෞතික වස්තුන් සියල්ලම මිනිස් සිතක නිර්මාණ කියලා. ඒක පැහැදිලිනේ මිනිස්සුන් මේ සියලු දේවල් නිර්මාණය කළේ භෞතික වස්තුන් එළියේ තියෙන. එහෙනම් මේකත් ඒකම නේද? එහෙනම් එයි එතකොට මේ ශණයක් ශණයක් ශණයක් පාසා මේ කර්මය කියන එක ප්‍රත්‍යය කියන එක තේරෙන්නේ නැහැ. ශණය ශණයක් පාසා කර්මය කියන එක ප්‍රත්‍යයයි. අවුරුදු පහේ මැරෙන්නේ ඇයි? තුන් මාසේ මැරෙන්නේ ඇයි? 6 මාසෙ මැරෙන්නේ ඇයි? උපදිනකොටම මැරෙන්නේ ඇයි? මව කුසේදී මැරෙන්නේ ඇයි? අවුරුදු 100 ජීවත් වෙන්නේ ඇයි? දැන් ඊයේත් ලෝකේ ජනප්‍රියම කෙනෙක් ගියා. දන්නව ඇත්ත කවුද කියලා? ඉන්දියාවේ. මුළු ඉන්දියාවම අඬනවා. දැන් පවත්වන්න පුළුවන්ද? ආ? එතකොට එයාගේ ඒ සිතුවිලි විසින් නිර්මාණය කරපු භූතයන්ගේ විකාරයක් නෙමෙයි. ඒක තියෙන්නේ ශරීරයේ සියලුම කොටස්වල. එහෙනම් මේ කර්මය කියන එක නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙනවද නැද්ද? ප්‍රත්‍ය වෙනවා. එතකොට හට ගන්න ශනේ බිඳිනවද? බිඳින ශනේන් ආයි හට ගන්නවද? ඒක ඔක දකින්නකෝ. හට ගන්න ශනේ බිඳෙනවා නම් ආත්මයකට අයිති නෑ. බිඳින ශනේන් ආයි හට ගන්නවා නම් ඒකත් ආත්මයකට අයිති නෑ. ආත්මය කියන්නේ නොවෙනස් එකක්. වෙනස් නොවන එකක් තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක්. එතකොට දැන් මෙතන දර්ශනයක වෙන්න ඕනේ අපිට බලවත් කරගන්න ඕනේ අනාත්ම ලක්ෂණය. මොකද මේ අනිවාර්යෙන් නිවනට යනකම්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක බලවත් කරගන්න ඕනේ. අනිත්‍යයි කියන එක පරම සත්‍යයක් කියන එක අවබෝධ කරගන්න ඕනේ. දුකයි කියන එක පරම සත්‍යයක් කියන එක අවබෝධ කරගන්න ඕනේ. අනාත්මයි කියන එක පරම සත්‍යයක් කියන එක අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් උපකාරයට අනුව පැවැත්ම තේරෙනවද කියන එක. උපකාරයට අනුව පැවැත්ම අනිත් එක තමයි උත්සාහයකින් නෙමෙයි. කිසිම උත්සාහයක් නෙමෙයි. අවිද්‍යාව නැමැති සිතුවිල්ල හදන්න ආශ්‍රවයන්ගේ කිසිම උත්සාහයක් නැහැ. මේ ආශ්‍රව ප්‍රත්‍යය. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව කියන ධර්මතා තුන අවිද්‍යාව කියන සිතුවිල්ලට ප්‍රත්‍යයයි. ආශ්‍රව කියන්නේ සිතුවිල්ලක්. කාම ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා. ඇලෙන්නේ කොහෙන්ද? සිතෙන්. නැද්ද? භවයන්ට ඇලෙන්නේ සිතෙන් නෙමෙයිද? එතකොට මේ දික්ටි වලට ඇලෙන්නේ සිතින් නෙමෙයිද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක තමයි අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල. එතකොට ආශ්‍රව අවිද්‍යාව උපදවනවද? නෑ උපදවන්නේ. එතකොට ඉපදීමේ අදහසක් අවිද්‍යාවට තියෙනවද? ඒත් නෑ. ඒ සිතුවිල්ලට ඉපදීමේ අදහසක් නෑ. ආශ්‍රව අවිද්‍යාව උපදවන්නේත් නෑ. එයාට උපදවන්න බලයක් නෑ. හැබැයි ප්‍රත්‍යයයි. මෙන්න මේකයි මේ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය. ඒක තමයි පරම සත්‍යයත්. එහෙනම් දුක කියන එක තමන් විසින් ඇති කරන එකක් නෙමෙයි. අනුන් විසින් ඇති කරන එකකුත් නෙමෙයි. තමනුත් අනුනුත් දෙගොල්ලම එකතු වෙලා කරගන්න එකකුත් නෙමෙයි. ඉබේ හටගන්න එකකුත් නෙමෙයි. එහෙනම් දුක කියන එකට ප්‍රත්‍ය වෙන්නේ මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව එතන තියෙනවා. ඒතර අවිද්‍යාව තණ්හා දෙක තියෙන තාක්කල් දුක හටගන්න. ඒතර දුක හටගන්නේ කොහොමද හටගන්නේ? කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ වර්තමානයේ මේ මොහොතේ මේ බණහන මේ සියලුම දෙනාත් මේ කතා කරන මමත් මගේ ශරීරයේත් මේ සියලුම දේවල් මේ සෑම මොහොතකම මේ චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවා ඇතිවන ශනේ නැති වෙනවා නැතිවන ශනේ <coughs> ඇති වෙනවා. හට ගන්න ශනේ බිඳෙනවා බිඳෙන ශනේන් හට ගන්නවා. පිළිගන්නවද? ඔව්. ඉතින් නැත්තම් චිතක්ෂණ 17කින් අපි පරිලව යන්න දෙපේ. චිතක්ෂ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේකේ ආයශ චිතක්ෂණ 17 ඊට වඩා ආයශයක් නැහැ. එහෙනම් හට ගන්න ශනේ බිඳෙනවා. ඉතින් බිඳෙන ශනේ ආයි හට ගන්නවා. හට ගන්නවා නම් දුකයි. හටගත්ත ශනේ බිඳෙනවා නම් ඒකත් දුකයි. නැද්ද? අන්න එක තමයි ඥානය කියන්නේ. ඒක තමයි නුවණ කියන්නේ. දුක්ඛේ ඥාන. දැන් පැහැදිලි. එතකොට මේ හට ගන්න ශනේ බිඳෙනවා බිඳෙන ශනේ හට ගන්නවා ඒ ඒ ක්‍රියාව තුල තියෙනවා ජාතිය. හට ගන්නවනේ ජාති. ජරා, ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම් අර සතර මහා ධාතුන්ගේ විකාරයන් නිසා ඇතිවෙන කායික දුක්ඛ ස්වභාවයන් ඒ අනුව සිතේ ඇතිවන අපහාස්‍ය මානසික දුම්නස් ප්‍රිය පුච්චලයන්ගෙන් වෙන්නීම අප්‍රියන් හා එක්වීම කැමැති දෑ නොලැබීම නැකමැති දේවල් සියල්ලම ලැබීම තියෙන හටගන්ම තුල. එහෙනම් හටගන්ම දුකයිද? ඒ දුක් විඥානක්. එතකොට හටගත්තේ හේතුන්ගෙන්ද? හේතුන්ගෙන්ද හටගත්තේ. ඒ මේ කම්ම චිත්ත ඍතු ආහාර නිරන්තරයෙන් ප්‍රත්‍යයයි. එහෙනම් හේතුන්ගෙන්ද හටගන්නේ. ඔව්. හොඳ හේතු නැතිකොලොත් ඒ Nirodhayයි. හේතු නැති කරන්නේ අපි අනුත්පාද නිරෝධය. ඒ කියන්නේ ඊගාව භවයේ හටගන්න තියෙන දේක නිරෝධයක් අපි කරන්නේ. දැන් හටගෙන තියෙන දේක නිරෝධයක් කරන්න බෑ. ඒකත් ඔන්න නිරුද්ධ කරගන්න පුළුවන් ওই ධර්මයේ පිළිබඳව නොදන්න මිනිස් ජීවිතයක වටිනාකම නොදන්න අය ජීවිතේ නැති කරගන්නවා. ඉතින් ආ දුකෙන් මිදිලා එකක් ඥානකම. එහෙනම් සනයක් සනයක් පාසා හට ගන්න හට ගන්න සනෙන් නැති වෙනවා. ඒතොර ඒ ඒ ධර්මතා දෙක තුල නේද අර සියලුම දේවල් තියෙන්නේ. ඒ ධර්මතා දෙක තුල තියෙනවා තවත් නිවැරදි ධර්මතා හතරක්. පීඩන ස්වභාවයක් තියෙනවා. පීඩනයක් නිරන්තරයෙන් ඇති කරනවා. කායික පීඩනය, මානසික පීඩනය. මොකද්ද කායික පීඩනය? වාඩි වෙලා හිටියොත් නැගිටින්න ඕනේ. නැගිට්ටොත් ඇවිදින්න ඕනේ. ඇවිද්දොත් වැතිරෙන්න ඕනේ. නේද? නිරන්තරයෙන් පීඩනයක් අයට. අත මෙහෙම තියාගෙන හිටියොත් ඊට පස්සේ පැත්තකට ගන්නවා. උස්සන් හිටියොත් පාත් දාන්න ඕනේ. නැද්ද? මේ සෑම මොහොතකම චලනයක් අවශ්‍යද නැද්ද? හොලවන්න ඕනේ. ඒක මහා පීඩනයක්. මහා වදයක් නෙවෙයි. නැද්ද? ආ ඒක එක දුකක්. අනිත් එක තමයි හේතුන්ගෙන්ම ඕනේ හදන්න. දැන් පෙන්වන්නේ ඒකනේ. හේතුන්ගෙන්මනේ හදන්න ඕනේ. ඒතර අර කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරෙන් නිරන්තරයෙන් ප්‍රත්‍ය වුණාට මේ කයේ සියලුම කොටස් අයිති පෙර භවයේ සිතුවිලි වලට. ඒකට කිව්වා කර්ම කියලා. ඒත් ඒකනේ මම මුලින්ම කිව්වේ මිනිස්යාගේ සිතුවිලි විසින් නිර්මාණය කළා කියලා. මේ දෙක හදාගෙන ආවේ කවුද? තමන්ගේම සිතුවිලි විසින් සිතුවිලි වල නිර්මාණයක් නෙමෙයිද? තිරිසන් ලෝකේ තිරිසන් සත්‍යයක් උනේ සිතුවිලි වලින් නෙමේ දෙයක නිර්මාණය වෙලා තියෙන්නේ. ඇයි තිරිසනෙක් වුණේ? යාට මිනිස්සෙක් වෙන්න තිබ්බයි. ඇයි මිනිස්සෙක් වෙලා අතුපැලක අගු පිලක ජීවත් වෙන්නේ? එයාට යන්න තිබුණා රජ රජ මැදුරකට. එයාත් මිනිස්සෙන්නේ. ඇයි එහෙ යන්න බැරි වුනේ? එතන මිනිස් සිතුවිලි විසින් නෙමේද මේක නිර්මාණය කරන් තියෙන්නේ. එහෙනම් මේ භෞතික සියලුම වස්තුන් මිනිස් සිතුවිලි වල නිර්මාණ නෙමේද? ඒ සඳහා උපකාර කරගත්තේ සතර මහා භූතයෝ නෙමෙයිද? එහෙනම් මේ රූපස්කන්ධයටයි සියලු කොටස් ටිකත් ඒ ආකාරයෙන් හැඩතල හදාගන්න නිර්මාණය කරගන්න උපකාර කරගත්තේ Tamangeම සිතුවිලි නෙමෙයිද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේක කවුරුවත් හදපු එකක්ද? දුකano ඒක තමයි දැන් මුලින් කිව්වේ. දුක Taman ඇති කරගත්තද? නැහැ. හැබැයි අවිද්‍යාව තියෙන තාක්කල් දුක හට ගන්නවා. එහෙනම් අවිද්‍යාව කියන්නේ දුක්ඛ අඥාන. දුක පිළිබඳව දන්නේ. හේතුව දන්නේ. දැන් හේතුන්ගෙන් නෙමෙයිද හැදෙන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සංකතයි. සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ. හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් හේතු අයින් කරනවා අපි. ඒතර හේතු අයින් කළොත් බලන්න ඕනේ හේතු අයින් කළොත්. ඒක තව පැත්තකින් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම හිතන්න. අවිද්‍යාව හේතුවෙන් රූප හටගත්තා. තෘෂ්ණාව හේතුවෙන් රූප හටගත්තා. කර්ම හේතුවෙන් රූප හටගත්තා. තැනක රැස් වෙලා එකතු වෙලා ගොඩ ගැහිලා තිබිලාව නෙමේ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම රූප හටගත්තා. ඒ හට ගන්න ෂණයෙම බිඳෙනවා. එතකොට පෙර භවයේ ඒ කියන්නේ වර්තමාන භවයේ කර්ම නැතිකොලොත් වර්තමාන භවයේ තණ්හාව නැතිකොලොත් අවිද්‍යාව නැතිකොලොත් රූප වලට හට ගන්න පුළුවන්. එතකොට නිවනද? අවිද්‍යාවෙන් නිදහස්ද? අවිද්‍යාව නැත්තම් තෘෂ්ණාව නැහැ. අවිද්‍යාව තණ්හාව නැත්තම් කර්ම නැහැ. කර්ම නැත්තම් රූපස්කන්ධයක් ආයි ඉතින් නෙවුණනේ. ඕකනේ නිවන කියන්නේ. පැහැදිලිද ඒක? ඒතොර අවිද්‍යාවෙන් මිදුණද? අවිද්‍යාවෙන් මිදුණා. ඒතොර අවිද්‍යාවෙන් මිදුනේ ඇයි? දුක පිළිබඳව ඥානය. හේතුව පිළිබඳව ඥානය. එතකොට හේතු අයින් කළොත් Nirodhay කියන ඒ කාර්ය සත්‍යයක් කියන පිළිබඳව නුවණ. හේතු අයින් කළා. ඒ කියන්නේ වර්තමානයේ අවිද්‍යාව අයින් කළොත් තෘෂ්ණාව අයින් කළොත් කර්ම හටගන්නේ. ඒතර කර්ම හටගන්නේ නැත්තම් ප්‍රතිසන්දි විඥානයක් ගන්න බැහැ. එයි විඥානය පැටලෙන්නේ විඥානය රැඳෙන්නේ කර්මයක් මත. සංකාරපච්චය විඥාන. වේදනා සංඥා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. විඳීමක් තියනවද අපි ළඟ? තියෙනවා. හඳුනා ගැනීමක් අපි ළඟ තියෙනවද? තියෙනවා. ওই දෙක බලවත් නේද? ඔව්. ওই දෙක බලවත්. හැබැයි ওই දෙක තිරිසන් සත්‍යයටත් තියෙනවා. තිරිසන් සත්‍යයට සංඥාව තියෙනවා. ඒ කියන්නේ ඒ සත්‍ය හඳුනා ගන්න නැද්ද? එයාලගේ වර්ගය හඳුනා ගන්න නැද්ද? එයාලා ඉන්න තැන් හඳුනා ගන්න නැද්ද? එයාලගේ ආහාර හඳුනා ගන්න නැද්ද? හඳුනා ගන්නවනේ ඒගොල්ලෝ. සංඥාව තියෙනව නේද තිරිසන් සත්‍යය? වේදනාවක් තියෙනවද? තියෙනවා. විඳීම තියෙනවනේ සත්‍යය. දැන් මොකේකින් හරි ගහන්නකෝ බලන්න විඳීම තේරෙන්නේ නැද්ද කියලා බලන්න. සත්‍යයට. තේරෙනව නේද විඳීම? කෑ ගහගෙන දුවන්නේ. එහෙනම් විඳීම තියෙන විතර හඳුනා ගැනීමක් තියෙනවා. විඥාණය තියෙනවද? සත්‍යයට විඥාණයනේ දැනගන්නේ. විඥාණය නැත්තම් දැනගන්න බෑනේ. ඒ සදාට හැට රූපයක් වෙනලා හැදෙන විඥානයක්. අපටත් හැට රූපයක් වෙනලා විඥානයක් හැදෙනවා. හැබැයි අපට වෙනසක් තියෙනවා. අපට සංඥාවක් තියෙනවා, වේදනාවක් තියෙනවා, විඥානයක් තියෙනවා. හැබැයි අපට තව එකක් අඩුයි. ඒ මොකක්ද? ප්‍රඥාව. හැබැයි සත්‍යයන්ට කවදාවත් ඇති වෙන්නේ ඒ සත්‍යයන්ට කවදා ප්‍රඥාව නැහැ. පිළිගන්නවද? ඒ සත්‍යයන්ට සංඥාව තියෙනවා. ඒ සත්‍යයන්ට වේදනාව තියෙනවා. ඒ සත්‍යන්ට විඥානය තියෙනවා. අපට හැබැයි ඒ විඥාණයෙන් දැනගන්න දේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න පුළුවන්. ඒකයි මිනිස්සය උසස් කියලා ගත්තේ. උසස් වූ මනසක් තියෙන නිසා මිනිස්සය කිව්වා. මිනිස්සයන්ට බණ කිව්වේ ඒකයි බුදුරජාන් වහන්සේ. තේරුම් ගන්න පුළුවන්. තිරිසන් සත්‍යයන්ට බණ කිව්වේ නෑ. එයි. එයාට සංඥාව තියෙනවා, වේදනාවක් තියෙනවා, විඥානයක් තියෙනවා. අපට සංඥාවක් තියෙනවා වේදනාවක් තියෙනවා විඥානයක් තියෙනවා දැන් මොකක්ද එහෙනම් දැන් වෙනසක් ඕනේ අපේ ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ විදර්ශනා ප්‍රඥාව වෙන එකක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ ලෝකයා හිතන මේ ප්‍රඥාව කියන්නේ රොකට් එකක් අහසට යන රොකට් එකක් හදන්න පුළුවන් අය හරි ප්‍රඥාවන්ත. ඒ ප්‍රඥාව නෙමෙයි උගත්කම. ඒ ශිල්ප ශාස්ත්‍රය පිළිබඳව මනා දැනුම. ඒක වෙන එකක්. බුදුරජාණන් වහන්සේ මේ වචනේ අර්ථය පැහැදිලි කරන්නේ විදර්ශනා ප්‍රඥාව. විශේෂ දර්ශනයක්. දැන් මේ කියපු කරුණු තුළ විශේෂ දර්ශනයක් නෙමෙයිද තියෙන්නේ? විශේෂ දැක්මක් නෙමෙයිද තියෙන්නේ? අර රොකට් එක හදපු, නැවක් හැදපු, අහසෙන් 500ක් 600ක් 700ක් අහසෙන් අරන් අහසෙන් අරගෙන යන්න පුළුවන් ගුවන් යානයක් හදපු ඒ මනුස්සයාට මේ ප්‍රඥාව තියෙනවද? නෑ ඒ උගත්කමක් ඒ තියෙන්නේ. ඒ ශිල්ප ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් තියෙන. ප්‍රඥාව නැහැ. තථාගතයන් වහන්සේ ප්‍රඥාව හැටියට පෙන්වන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. එතකොට ඒ අයලට තියෙනවා දේ විශේෂ දර්ශනය. හැබැයි අපිට පුළුවන්. ඒකයි මේ බෞද්ධ දර්ශන ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. මේ දර්ශනයත් එක්ක ගලපන්න මේ ලෝකේ කිසිම දර්ශනයක් නැහැ. අති ශ්‍රේෂ්ඨ දර්ශනයක් මේක. ඇයි? සියලු දුක් වලින් නිදහස් කරනවා. ආයි සදාටම නිදහස් කරනවා. අපි වායි තිරිසන් ලෝකෙට දාන්නේ. තිරිසන් ලෝකෙට ගියොත් මොකද වෙන්නේ? සංඥාවක් තියෙනවා. වේදනාවක් තියෙනවා. විඥානයක් ප්‍රඥාව කියන එක ඇති වෙයිද කවදා? අපට අපට හතරම තියෙන තුනක් අනිවාර්යෙන් තියෙනවනේ. එයාටත් තියෙනවා තුනක්. එහෙනම් අපිට තව එකක් විශේෂයි. ඒක අපිට ලබා ගන්න බැරිද? පුළුවන්. ඒ ලබා ගන්න තියෙන්නේ විදර්ශනාව තුළින්. ඒකට කිව්වා විදර්ශනා ප්‍රඥා. නිවන් දකින්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. සමතෙන් නිවන් දකින්න බෑ. සමතෙන් යන්න පුළුවන් රූපාවචර බ්‍රහ්මලෝක, අරූපාවචර බ්‍රහ්මලෝකවල සැරිසරන්න පුළුවන්. කාම ලෝකවල සැරිසරන්න පුළුවන් කාමාවචර කුසලයෙන්. ලෝකතර කුසලයෙන් සියලු දුක් නිමාවටපත් කරන්න පුළුවන්. එහෙනම් දැන් හරිද කියන එක. දුක පිළිබඳව නුවණ. එතකොට කොහොමද දුක කියන එක ඇති වෙන්නේ? ඇතිවෙන සනේ නැති වෙනවා නැතිවෙන සනේ ඇති වෙනවා. හටගත්තත් දුකයි හට ගන්න සනේ නැතිවීමත් එතකොට රූපේ විතරද එහෙම වෙන්නේ? එයි අර දැන් කයයි පහසයි නිසා හැදෙනවනේ සිතක්. දැන් ඔකට කියන්නේ මට සීතලයි කියලානේ. මට රස්නේ කියලානේ කියන්නේ. ඒ වචනයම වැරදි. ඒක සම්මුති ලෝකයේ සැරිසරන වචනයක්. පරමාර්ථය තුල සැරිසරන වචනයක් නෙමෙයි මට සීතලයි කියන්නේ. සිතක්. සීත පිළිබඳව සිතක් හැදෙනවා. ඒ හැදෙන්න නම් ඒ සීත හෝ උෂ්ණ ශරීරේ මේ ශරීරයට ගැටෙන්න ඕනේ. නැතුව තේරෙන්න කවදාවත් ඒ සිත හදන්න බෑ. එහෙනම් ඒක හේතුන්ගෙන් හටගත් එකක්. ඒතොර ඒ සිතත් ඇතිවන සනේ නැති වෙනව නැති වෙන සනේ ඇති වෙනවද? එහෙනම් දුක්ඛේ ඥාන. ඒතොර හටගත්ත දුකයිද? හට ඝනසනේ නැතිවීමත් දුකයි. ඉතින් ඔය තියෙන්නේ නෝන. ගත දුක්ඛේ ඥාන. ඒතොර හේතුන්ගෙන්ද හටගත්තේ? ඇයි කයයි පහසයි නිසා හටගත්තේ. හේතුන්ගෙන් හට. හොඳයි කය නැත්තම් ඒ දුක හට ගන්නවාද? ඒකනේ නිරෝධය කියන්නේ. ඒතොර ඊගා භවයට කයක් හදාගන්නේ අපි ශරීරයක් හදා ගන්නවා නම් මේ හැඩතල නිර්මාණය කර ගන්නවා නම් ඒ සතර මහා ධාතුන්ගෙන් නෙමෙයිද? ඒ සතර මහා ධාතුන්ගෙන් මේ හැඩතල නිර්මාණය කරගන්න තියෙන්නේ. එතකොට මේ හැඩතල නිර්මාණය කරන්නේ කර්මයෙන් නෙමෙයිද? හ්ම්. පෙර භවයේ කර්මය කියන්නේ සිතුවිලි නේද? තම තමන්ගේම සිතුවිලි නේද? එතකොට දැන් හොඳට බලන්න, හොඳට කල්පනා කරන්න, හොඳට හිතන්න අපේ සිත වැඩිපුර යන්නේ අකුසල එහෙම නැත්නම් ක්ලේශ කර්මයන් එක්කද සිත වැඩිපුර පැටලෙන්නේ නික්ලේශිද? ද කෙලස් එක්කද පැටලෙන්නේ? නීවරණත් එක්කද පැටලෙන්නේ. නීවරණ කියන්නේ නිවන වහන. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඒවත් තුළ නෙමෙයිද අපේ මනස සැරිසරන්නේ. එහෙනම් අපේම සිතුවිලි විසින් නේද මේ සතර මහා ධාතුන්ගේ හැඩතල නිර්මාණය කරගන්නේ. එතකොට හේතුන්ගෙන්ද හටගන්නේ. හොඳයි. නීවරණත් නැත්තම් සිත අකුසල්. ତොර දස අකුසලුත් නැත්තම් කෙලෙසුත් නැත්තම් හදන්න පුළුවන්. ඉතින් ඒකනේ Nirodhe කියන්නේ. ඒක ආර්ය සත්‍යයක් නේ. ඒක Nirodhaarya සත්‍යයි. අර හේතුව samudāre සත්‍යයි. ඇතිවන සෙනෙන් නැති වෙනවා නැතිවන සෙනෙන් ඇති වෙනවා කියන්නේ දුක්ඛාර සත්‍යයි. ඒ හට ගන්න සෙනෙන් බිඳෙනවා බිඳෙන සෙනෙන් ආයි හට ගන්නවා ඒ තුල තියෙනවා අර මං කිව්ව ඉස්සෙල්ලා පීඩන ස්වභාවය සංකත ස්වභාවය නිරන්තරයෙන් දවන තවන සිතට දැවිල්ලක් තියෙන නිරන්තරයෙන් සිතට දැවිල්ලක් තියෙන නිරන්තරයෙන් ඒ කොහොමද දවන්නේ සිත ඇහෙන් රූපයක් දැක්කම ඒක ඕනේ ලස්සන නම් ඒක ඕනමයි නැද්ද ඉතින් දැවිල්ලක් නේ තියෙන්නේ සිතේ දැවිල්ලක් නෙමෙයි තියෙන්නේ කනේ මිහිරි ශබ්දයක් ආපු ගම ඕනෙමයි මට ඒක ඉතින් දැවිල්ලක් නේ තියෙන්නේ දවන්නේ නැද්ද නිරන්තරයෙන්? තැවිල්ලක්, දෙවිල්ලක්, සිත වෙහෙසටපත් කිරීමක්, අපහසුතාවයටපත් කිරීම. ඒතර පුජ්‍යලයකුත් නෙමෙයි මෙතන මේ. මේ නාම රූප දෙකක් තියෙන්නේ. නාසයේ මිහිරි ගන්ධයක් ආග්‍රහණය කෙරුවොත් ආයක මට ඕනේ. නැද්ද? දැන් සිත දැන් මොකද්ද මේ සිත ඉල්ලන්නේ? මොනවද කියන්නේ? දැන් සිතේ අපහසුතාවය නෙමෙයි. සිතේ දැවිල්ල නෙමෙයි. සිතේ තැවිල්ල නෙමෙයි. ප්‍රණීත ආහාරයක් අනුභව කරා. දැන් මොකද සිත කියන්නේ? දවන්නේ නැද්ද? තවන්නේ නැද්ද? නැවත නැවත ඉල්ලන්නේ නැද්ද? ඉතින් දෙවිල්ලන්නේ තියෙන්නේ. කයෙන් පහසක් ලැබුවා. නැවත නැවත ඉල්ලන්නේ නැද්ද? දෙවිල්ලන් නෙමෙයිද තියෙන්නේ? ඒ අනුව නෙමෙයිද මේ ලෝකේ සියලු දෙනා පව් කරන්නේ. ඒ කරන්නේ පව් කියන්නේ සිතුවිලි නේද? එතකොට සිතුවිලි කියන්නේ කර්ම නේද? ඒතර කර්ම විසින් නේද නිර්මාණය කළේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ධර්මතාවයන් වැරදි ආකාරයෙන් සොයනවාද? එයාලට අදාගත ප්‍රතිසන්දි තියෙනවා. එතකොට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මනස විකෘති. මේ මොලේ ස්නායු මැරෙනවා. එතකොට ඊගා භවයේ උපදිනකොට උම්මත්තකයි. එහෙම නැත්නම් මන්ද බුද්ධිකයි. එතකොට තමන්ගේම සිතුවිලි විසින් නෙමෙයිද මේ? ඒතර මන්දබුද්ධිකයි කියන්නේ මොලේ සෛල විකෘති. උම්මත්තකයි කියන්නේ මොලේ සෛල විකෘති. ඉතින් විකෘති කරගත්තේ මේ භවෙන්නේ. තමන්ගේ සිතුවිලි විසින් නෙමෙයි දෙහනම් මේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය. ඒ විකාරය හේතුන්ගෙන් නෙමෙයි දෙහැදුවේ. එහෙනම් හේතුන්ගෙන් හැදුවේ. දැන් හේතුන අයින් කරන්නකො. ඒ Nirodha Ari Satya. හැබැයි ගා භවයට. දැන් හේතු හදාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. දැන් මේක විඳවන්න වෙනවා. ඒ පෙර භවයේ හැදුවානේ හේතු. සිතුවිලි වරදවාගත්තු සිතුවිලි. හැබැයි පෙර භවයේ manussාත්ම භවයකට එන්න නම් වරදවාගත්තු සිතුවිලි නෙමෙයි. යහපත් සිතුවිලි. ඒකනේ මං කිව්වේ. අර තිරිසන් ලෝකෙට ගියේ නැහැ. දැන් හැබැයි ඇවිල්ලා තියෙන නිවැරදි තැනට. හැබැයි මේ නිවැරදි තැනටත් ඇවිල්ලා මිනිස්සයා මේ ටික දර්ශනය කරගන්න නැතුව මේ ටික දකින්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ಜಾති උම්මත්තකයි. ಜಾති අන්දයි. ඒ තරහෙන් නෙමෙයි කිව්වේ. ඒ ද්වේෂයෙන් කියපු වචනයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. කරුණාවෙන් කිව්වේ. ආනන්ද කියනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද මේ ලෝක සත්‍ය ಜಾති උම්මත්තකයි. ಜಾති කියන්නේ හටගැන්ම ප්‍රතිසන්දි. උප්පත්තියෙම පිස්සු. නැද්ද? ಜಾති අන්දයි කිව්වා. උප්පත්තියෙම පේන්නේ නැහැ කිව්වා. දැන් මේක නිවැරදි දර්ශනයක් නෙමෙයිද? බුදුදහම කියන්නේ දැකලා අවබෝධ කරගන්න එකක්, අහලා අවබෝධ කරගන්න එකක් නෙමෙයි. අහපු දේ විමසන්න. අහපු දේ පිළිබඳව පරීක්ෂා කරන්න, විමසන්න, විභාග කරන්න අවබෝධ වෙනවා. එහෙනම් එතකොට අවිද්‍යාවෙන් මිදෙන්න නම් දුක්ඛ ඥාන ඕනේද නැද්ද? ඕනේ. සමුදය ඥාන හේතුව. හේතුව දකින්න ඕනේද? හැබැයි දැක්කට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. සාහිතික වෙන්න ඕනේ Tamanට. සමුදාය සත්‍ය. හොඳ හේතු අයින් කළොත් මතු හටගන්නේ නැහැ. ඒ දුක්ඛ නිරෝධයයි. ඒ කාර්ය සත්‍යය. දැන් පෙර භවයේ හේතුන්ගෙන් හටගත්තේ. එහෙනම් වර්තමාන භවයේ හේතු හදන්නේ එහෙනම් Nirodhaයි. ඒක ආර්ය සත්‍යයක්. දුකයි Nirodha වෙන්නේ පුජ්‍යලයට වෙන දෙයක් නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. පුජ්‍යලෙන් නැහෙනේ. එහෙනම් නිරුද්ධ වෙන්නේ දුකයි. අවසන් වෙන්නේ දුකයි. ඒක ආර්ය සත්‍යයක්. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් පෙර භවයේ පිළිබඳව නුවණ. එතකොට පෙර භවයේ අපේ සිතුවිලි විසින් නිර්මාණය කරගෙන ආවා කියන එක පැහැදිලි. එහෙනම් පුබ්බන්තේ ඥාන. පෙර භවයේ පිළිබඳව නුවණ තියෙනවා. එහෙනම් මේක මේ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් එහෙනම් අනාගතයේත් අපි දකින්නේ මෙන්න මේ ස්වභාවයන්මයි. අපරන්තේ ඥාන. උබ්බන්තේ අපරන්තේ ඥාන. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පටිච්ච සමුප්පාදේ. එහෙනම් කොහොමද ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි? ආශ්‍රව අවිද්‍යාව උපදවන්නේ. ආශ්‍රව අයින් කළොත් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව අයින් කළොත් අවිද්‍යාව අවසන්. අවිද්‍යාව අවසන් කියන්නේ සසරෙන් මිදුණාද? මිදුණා. එහෙනම් සසරෙන් නිවනට බණ කිව්වේ කාලය අවසන්. තේරෙනවද? උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒකට උපකාර කරන ධර්මතා දෙක තියෙනවා. ඒක තිරිසන් ලෝකේ සත්‍යයන්ට නැහැ. සතිය යෝනිසෝ මානසිකාරයයි තිරිසන් සත්‍යයට තියෙනවද? එයාට නැහැ. අපට තියෙනවා. හැබැයි ටික දෙනෙකුට. ධර්මය පිළිබඳව ධර්මයේ පැත්තට හැරුණ අයට නම් තියෙනවා. හැබැයි ඒක වර්ධනය වෙලා ඒක හොඳට වර්ධනය වෙන්න ඕනේ. 100 හා මන නුවණ. ඒ ධර්මතාව දෙක තමයි අරන් යන්නේ. මන නුවණ කියන්නේ පෙන්වලා දෙනවා. මෙන්න ස්වභාවය, නිවැරදි ස්වභාවය, සත්‍ය ස්වභාවය, පරමාර්ථය, නිවැරදි අර්ථය පෙන්වලා දෙනවා. 100 100න් කියනවා. අකුසල පැත්තට යනකොටම කියනවා 100න්. හ්ම්. ඔක අකුසලයක්. ඔක නීවරණයක්. ඔක ක්ලේශයක්. ඒ සිහි කළා දෙනවා සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් වහා අයින් කරලා දෙනවා. ඒ අනුව යන්න පුළුවන්. ඒ යන්නේ ප්‍රඥාවට. එහෙනම් රොකට් එකක් හදාගෙන හඳට ගියත් ඒක ප්‍රඥාව නෙමෙයි. ඇයි? ඒක මරණයෙන් පස්සේ අටමහා නිරේ යන්න පුළුවන්. හැබැයි මේ විදර්ශනා ප්‍රඥාව තුළින් ලබා ගන්න අවබෝධය තුළින් සකස් කරගන්න මනස නිරයට ගෙනියයිද? ගෙනියන්නේ